රූප සංස්ථානයේ කීවේ ඒ ප්‍රත්‍ය සාමාග්‍රියකින් තමා බොහෝ ධර්ම උපදින්නේ. සමහර ධර්ම කෙනෙකුන්ගේ ඇතිවීමට වමනා කරන කරුණු රාශියක් අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් සිත් පිළිබඳව වුවත් ඒ වෙනත් ප්‍රත්‍යයන් අතර දැන් චක්කු විඥානය කියන සිත ඇතිවීමට වමනා කරන කරුණු හතරක් දක්වා ඒ කරුණු හතරම පමණක් නෙවෙයි චක්කු විඥානය ඇතිවීමට හේතු වන්නේ. නමුත් ඒවා ඉතාම අවශ්‍යයි. ඒ චක්සු ප්‍රසාදය, රූපාරම්මණය, ආලෝකය, මානසිකාරය. ඒ එදිනේ එක චක්සු ප්‍රසාද චක්කු විඥානයකට ඔය චක්කු විඥානය ඇතිවීමට වමනා කරන ඒ කරුණු හැටියට මේ හතර දක්වා තිබෙතා. ඒ චක්කු විඥාණයට ලැබෙන උපකාර මහරාශියක් තිබෙනවා. ඒ සිතෙහි ලැබෙන චෛතසික හතක් තිබෙනවා. ඒ එක එක චෛතසිකයකින් මේ සිතට උපකාර අන්‍යෝන්‍ය වශයෙන්, මිශ්‍රය වශයෙන් ඔයාදී ඒ නිසා ප්‍රත්‍ය සාමාධියකින් තමා යම් ධර්මයක් ඇතිවන්නේ. එක හේතුවකින්ම නොවේ. එහෙත් මේ රූප පිළිබඳ කතාවේදී ඒ ඒ රූප උපදවා ගැනීමට හේතු වන ප්‍රධාන කාරණේ කියන සමුත්ථාන හතරක් දක්වනවා. රූප සමුත්ථාන. කම්මං චිත්තං උආහාරෝ චේති චත්තාරි රූප සමුත්ථානානි යා අභර්මාර්ථ සංග්‍රහයේ එය දැක්වෙනවා. කර්මයේ සිතය ඍතුය ආහාරය කියන ඒ රූප උපදවන කරුණු හතරක් ඇත්තේ. ඒ කර්මය එක හේතුවක් රූප උපදවන. ඒ කර්මයෙන් උපදවන රූපවලට කියනවා කර්මජ රූප එහෙම නැත්නම් කතත්තා රූප. ඒ ඍතුයෙන් සිතෙන් උපදවන රූපවලට කියනවා චිත්තජ රූපය. නැත්නම් චිත්ත සමුත්ථාන රූපය. ඍතුයෙන් උපදවන ඍතුවේ කීවේ සීත හෝ උෂ්ණ තේජෝ ධාතු. ඒ තේජෝ ධාතුවෙන් උපදවන රූපවලට කියනවා උතුජ රූපය. අනිත් එක තමයි ඒ කනබන ආහාර අබලීකාර ආහාරය කියලා දක්වන්නේ ඒ ආහාරයෙන් උපදවන රූප ආහාර පෝජාව ඒවාට කියනවා ආහාරජ රූප මෙන්න මෙහෙම රූප සමුත්ථාන හතරක් දැක්වෙනවා කම්ම චිත්ත ඍතු ආහාර එයින් පළමු කොට කියවෙන්නේ කර්මජ රූප ගැන ඒ කර්මජ රූප සමහර උපාදීන රූපේ කියලා කියන්නේ ඒ කර්මජ රූප තිබෙනවා ඒකාන්ත කර්මජ රූප අනේකාන්ත කර්මජ රූපේ කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒකාන්ත කර්මජ රූප කියන්නේ කර්මයෙන් මිස වෙන කිසිවකින් නූපදනා රූප කියන තේරුමෙනුයි ඒවාට ඒකාන්ත කර්මජ රූපය. අනේකාන්ත කර්මජ රූපය කියන්නේ වෙනත් හේතු වලින්ද උපදින කර්මයෙන්ද උපදවන රූපවලටයි අනේකාන්ත කර්මජ රූපේ. ඒ ඒකාන්ත කර්මජ රූප නවයක් තිබෙනවා. අනේකාන්ත කර්මජ රූපද නවයක් දක්වනවා. කර්මජ රූප පිළිබඳව නැත්නම් රූප සමුත්ථානවලදී කතා කරන්නේ ඒකාන්ත කර්මජ රූප ගැන. පළමුවෙන් කියන්නේ ඒකාන්ත කර්මජ රූප ගැන. ඒකාන්ත කර්මජ රූප අප දැනගත්තේ චක්කු සෝත ධාන જીවහා කාය ඉත්තිභාව කුම්භාව ජීවිත හදේ කියන මෙන්න මේ නව ඒකාන්ත කර්මජ ඉතින් මේ කර්මජ රූප උපදවන හේතුව කාරණය තමයි කර්මය ඒ කර්මයේ වශයෙන් දක්වා තිබෙනවා සිත් 25ක් සිත් 25ක ලැබෙන කර්ම කියන්නේ චේතනාවනේ. ඒ සිත් 25 දක්වා තිබෙනවා. කර්මජ රූප උපදවන කර්මය හැටියට. ඒ 25 අතුරෙන් එකක් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි ඒ එහෙම සාකච්ඡා කර තිබෙන බව මට පොතපතක දක්නට ලැබුණේ නැහැ. ඒ මොන සිතද උද්ධච්ච සම්පයුක්ත සිතේ කියලා. අපි උද්ධච්ච සම්පයුක්ත සිත ගැන කතා කරන විට කියනවා ඒ සිතින් ප්‍රතිසන්ධියක් ගෙන දෙන්නේ නැtei. උද්ධච්ච සම්පයුක්ත සිත. දැන් මේ කර්මජ රූප උපදින්නේ ප්‍රතිසන්ධියක් සමගම උපදින කර්මජ රූප තිබෙනවා. ඊට පසුව ලැබෙන කර්මජ රූප තිබෙනවා. නමුත් ඒ කර්මයේ වශයෙන් ගන්න ප්‍රතිසන්ධියේ ගෙන දුන් කර්මයමයි. කර්මජ රූපේ ඉපදවීමේ ඒ හේතුව හැටියට සලකන්නේ ප්‍රතිසන්දිය ගෙන දුන්න කර්ම. ඒ නිසා තමයි ඒ කර්මයෙන් විපාක ස්කන්ධා කතත්තා රූප උපදවනවා කියන්නේ. දැන් මේ ප්‍රතිසන්දිය ගැන කතා කරන විට ඒ ප්‍රතිසන්දියේදී ප්‍රධාන ධර්මය දැන් සිතයි කයයි දෙකම පවත්නා ලෝකවල ප්‍රතිසම්භි කෘත්‍යය සිදු කරමින් ලැබෙන්නේ සිතක්. ඒකටයි කියන්නේ ප්‍රතිසම්භි සිත. ඒ ප්‍රතිසම්භි සිත හා පෙරපසු නොවි හට ගන්නවා කර්මජ රූප මෞකුසක පිළිසිඳගත් කෙනෙකුට නම් උඩත් පිරිසෙයින් කලාප තුනක් කියක් යටත් පිරිසෙයින් කලාප දෙකක් කියක් දැක්කේ භාව දශකයේ නැතිව ලැබෙන්නටත් පුළුවන් නිසා කලාප දෙකක් දක්වනවා. එහෙම නැතිව ඔය ඕපපාතික ප්‍රතිසන්දි ගන්න දෙවියන් ධර්මයන් ඒ වගේම ඔය പ്രേත යම් ආදී උබන්දන් පිළිබඳව දක්වනවා ඔවුන්ට ප්‍රතිසන්දි සිත ලැබෙනවා එක්කම ප්‍රතිසන්දිය හා පෙරපසු නොවි කර්මජ රූප සියල්ලම ලැබෙනවා. චක්කු සෝත ධාන ජීවා කාය කියන ඒවා ඉතින් භාව රූප ලැබෙන යන්වල නම් භාව රූපයක් ඒ සම දැන් භ්‍රම ලෝක පිළිබඳව නම් ජීවිත නවකයක් විශේෂයෙන් සඳහන් කරන ඒවා ලැබෙන බව දක්වා කලාප හතක් ගැන කියනවා චක්කු සෝත ධාන ජීවා කාය ඉති භාවය හෝ කුම්භාවය කියන මෙයත් හදයක් ඒ දෙවියන් එහෙම දක්වනවා අපි ඒවා සාකච්ඡා කරත් හැකි ඉදිරියට ඒ කර්මය ගැන කතා කරන විට ඒ කර්ම වශයෙන් දක්වනවා කුසල් කුසල කර්ම රූප කර්මජ රූප උපදවන කුසල කර්ම වශයෙන් දක්වනවා රූපාවචර කුසල් කාමාවචර කුසල් රූපාවචර කුසල් කියන ඒ 13 දැන් පුඤ්ඤාවි සංඛාර කියේ ඒ රූපාවචර කාමාව කාමාවචරයි රූපාවචර කාමාවචර කුසල් සිත් වෙනවා අටක් රූපාවචර කුසල් සිත් වෙනවා පහක් ඒ 13ම තමා විඤ්ඤාදි සංඛාර කියලා දැක්වෙන්නේ පටිච්ච සමුප්පාද කතාවෙදී. අපුඤ්ඤාභි සංඛාර කියා යන්නේ අකුසල් සිත් 12. අකුසල් සිත් 12. ආනෙන්ජාභි සංඛාරේ කීවේ රූපාවචර කුසල් 7. ඒ අකුසල් සිත් 12ම අකුඤ්ඤාභි සංඛාර කියා අරගෙන තිබෙනවා. ඒ වගේම ඒ ඒවා නිසා ලැබෙන සංඛාරපච්චය විඥානං කියා ලැබෙන ඒ විඥාණයට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඒ විපාක විඥාන දක්වා තිබෙනවා 32ක්. ලෝකෝත්තර විපාක හැරෙනවා. ඒ නිසයි මා කීවේ මේ කර්මජ රූප උපදවන සිත් රසයෙන් අරන් තිබෙන සිත් 25ක ප්‍රතිසංගියක් ගෙන නොදෙන කර්මයක්සේ දැක්වෙන උද්දච්ච සම්පයුක්ත සිතක් තමයි. නේ අරන් තියෙනවා. අනේ නිසා ඒක පිළිබඳ ඒ මෙතනදී අපි සාකච්ඡා මුකොට ඒ ගැන අපි සොයමු. එහෙම මට මතක නෑ කොතනකවත් ඒ ගැන සාකච්ඡා කරලා. ඒක මට මතුවුණු ප්‍රශ්නයක්. ප්‍රතිසම්භිය ගැන නොදෙන එහෙත් කර්මජ රූප උපදවන සිතක් හැටියට ඒ දක්වා දක්ෂ සම්ප්‍රීත. ඒ කර්මය ගන්න විට එක භවයක ප්‍රතිසම්භිය ගෙන දෙන්න කර්මය තමා ඒ භවෙහි කර්මජ රූපද උපදවන්නේ. කර්මජ රූපද ගෙනද දෙයික විරුද්ධ ඊට වෙනස් මතක් තිබෙනවා ආභිධර්මිකයන් අතර ඒ වෙන වෙනස් කර්ම වලින් කර්මජ රූප ලැබෙනවයි කියලා සමහර ආභිධර්මික ඒ ආචාර්යවරු කියාපු. එහෙමනම් මේ 12ම ගන්නට පුළුවන් උද්දච්ච සම්පේත සිතක් එක්ක ඒකේ ඊතරම්ම කාරණයක් නෙවෙයි. කර්මජ රූපේ කියන ඒවා උපදවන්නේ කර්මයෙන් කියලා දැනගත්තම ඇති. ඒ කර්මයෙන්ුයි ඒවා උපදවන්නේ. يعني කර්මය නිසා තමයි කෙනෙක්ට විපාකයක් ලැබෙන්නේ. ඒ විපාකයේ තමයි කර්මයෙන් ගෙන දෙවන ප්‍රධානම විපාක. කම්මා විපාකා වක්තන්ති. විපාකෝ කම්ම සම්භවෝ. කර්ම කර්මය විපාකය ගෙන දෙනවා. ඒ නිසා කර්මයෙන් ගෙන දෙවන ප්‍රධාන එක ඵලය හැටියට ගත යුත්තේ විපාක. අනිත් එක තමයි කර්මජ රූප. ඒ කර්මජ රූප වලට කර්මයක සම්බන්ධයම තිබෙනවා. කර්මයක් නැතිව කර්මජ රූප උපදින්නට බෑ, ඇතිවන්නට බෑ. ඉතින් මේ උපදින කර්මජ රූප ඒ භවයේදී ලැබෙන්නේ ඒ භවයෙහි ප්‍රතිසන්දිය ගෙනදීමට ඉදිරිපත් වූ කර්මය නිසයි ඒ කර්මයේ නිමිති රූප උපදවන්නේ කියන එකයි ඒ පිළිගත් අදහස. ඒ නිසා ඒ කර්මජ රූප උපදවන කර්ම වශයෙන් ගන්න 20 කීයද තියෙන්නේ 25ක් 25ක් කියනවා ඒ කියන්නේ ඒ සංඛාර අවිද්‍යාපච්චය සංඛාරා කියන තැන සංඛාර වශයෙන් ගනු ලබන්නේ ඒ චේතනා 29ක්. අකුසල චේතනා 12යි කාමාවචර රූපාවචර කුසල චේතනා 13යි අරූපාවචර කුසල චේතනා 4යි. ඒ 29. නමුත් මෙතන මේ රූප උපදවන කර්ම ගැනයි කතා කරන්නේ. ඒ නිසා තමයි අරූපාවචර කුසල චේතනා 4 අත්හරින්නේ. එහෙම අත්හැරුනම 25ක් ගන්න. කර්මයේ උපදවන කර්මයේ රූප උපදවන කර්මය. අනේ උපදවන රූප මොනවාද? යා ඊළඟට දත යුතුයි. ඒවා තමයි අර චක්කු සෝත ආදී වශයෙන් දැක්වෙන්නේ. දැන් මේ ඇස මේ කර්මය නිසා ලැබෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකට දිය යුතු පිළිතුර තමයි කවර හෝ කර්මයක් සිදු කරන විට නේ අප කරන කර්ම කුසල්ම නෙවෙයි කුසල්ම පමණක් නෙවෙයි අකුසලුත් නෙවෙයි අකුසල්ම පමණක් නෙවෙයි කුසලුත් එහෙමනේ කුසල් අකුසල් කියන මේවා ඒ ප්‍රත්‍යඥ సంతානෙ උපදන ධර්ම ඒ ක්‍රියා වශයෙන් සිදු නොකොට උවත් කුසල අකුසල චේතනා අපට උපදින. නේ? දැන් ඒ කුසල අකුසල චේතනා ක්‍රියාවට නම් නැංවීම සඳහා තමයි අපට ద్వාර දෙකක් තියෙන්නේ. අනිත් එකේ ක්‍රියාවක් තිබෙනවා. නමුත් ඒක අන්‍යයන්ට පෙනෙන අන්‍යයන් එක්ක ඒ තරම් සම්බන්ධයක් පවත්වන එකක් වන්නේ නැහැ. ඒ ඒ ක්‍රියා සිදුවීමේ දොරටු දෙක තමයි කය වචන. කය වචන. ඉතින් මේ කය වචන දෙකෙන් ඒ ක්‍රියා සිදු කිරීමටත් සිත නැතුව බෑ. සිතයි පළමු කොට ඇතිවන්නේ. ඒ සිතේ පළමු කොට එය උපදිනවා. එහෙම ඒ ඒ අකුසලයක් කිරීමයි කිරීමට උවමනා කරන ඒ తত্ত্বය පළමු කොට ඇතිවන්නේ සිතේ. ඒ සිටිය ඇති වූ අවස්ථාවේදී තමා සිහිය ඇතිව සිටින කෙනෙක් වෙතු. නැත්නම් සිහියේ අවස්ථාවේදී Tamanට උපදවා ගන්නට හැකි වෙතු. කයින් වචනයෙන් ඒ වැරැද්ද සිදුවන්නට නොදී රැකෙන්නට පුළුවන්. ආරක්ෂා වන්නට පුළුවන්. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර්ය යොදා ගන්නට කියන්නේ. එහෙම නැත්නම් මේ වැරැද්ද කෙරෙනවා. දැන් ඒකනේ කෙනෙක් Tamanට ඇතිවුණු චිත්ත වේගය ආවේගය පාලනය කරගන්නට බැරි වීම හේතු කොටගෙන තමයි කටින් කියන්නේ ඒ මොන කරුණක් නිසා කවර කෙනෙකුට හෝ තමා තමාගේ සිත දූෂ්‍ය කරගෙන ඒ නරක වචනයක් කියනවා නම් ඒ තමා කරන හොඳ දෙයක් නෙවෙයි ඒක නරක. ඒ නරක දෙයක් කිරීමට තමා දෙලඹුනේ නැත්නම් තමාට සිදු වූයේ ඒ සිත පාලනය කරගන්නට බැරි නිසා. ඒ එහෙම පාලනය කරගන්නට හැකි වුණා නම් දොරටුවේ දොරටුවේ ඉඩ ලැබෙන්නේ නැහැ. දොර වසාගෙන තියාගන්නට පුළුවන්. දොර විවෘත කර දෙන්නේ. මේ පාලනය නැති. සිතෙහි පළමු කොට හට ගන්න. අන්න ඒකත් සැලකිය යුතු කරුණක්. දැන් සිතින්ම පමණක් සිතම ප්‍රධාන කොට සිතේම ඇතිවන කර්මත් අප දන්නවනේ. මේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි අනභිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි කියලා එහෙම මනස් කර්ම දක්වනවානේ. අකුසල මනස් කර්ම කුසල මනස් අකුසල මන කර්ම තමයි අවිජ්ජා ව්‍යාපාද විච්ඡාදි. දැන් ඒ අවිජ්ජාව කය වචනය කියන මේ දෙක යදාගත්තේ නැති වුණා. අවිජ්ජාව ඇති වුණා නම් කෙනෙකුට ඒක කර්මපතයක්. අවිජ්ජා කියන්නේ අන්‍යයන් සංතක දෙයක් ඒ දේ සමහර විටක හුදු සංස්කාරයක් කියන්නේ අචේතනික දෙයක් වන්නත් පුළුවන්. ඇතැම් විටක සචේතනික වන්නත් පුළුවන්. අන්‍යයන් සංතක. තමා සංතකයක් නෙවෙයි. ඒ අන්‍යයන් සංතක වූ අචේතනික සචේතනික කියන යමක් සචේතනික කියනකොට මේ පින්නතුන්ට තේරෙනවානේ එක්කෝ එක් මිනිසෙක් එහෙම නැත්නම් ස්ත්‍රියක් එහෙම නැත්නම් තිරිසන්ගත සතෙක් බල්ලෙක් බලලෙක් ගුණෙක් ඔය ආදී කවර සතෙක් වත් ඒ අචේතනික සචේතනික ඒ අචේතනික සචේතනික කියන කවර දෙයක් පිළිබඳව හෝ Tamanta ඇතිවෙතොත් අදහසක් මේ දේ මට මේ නම් මට අයිති කරගන්නට ඇත්නම් මේවා මට වේවා කියලා මෙය මට වේවා ආදි වශයෙන් ඒක තමයි ඔය අභිජ්ජා තමා වෙතට නම්වා ගැනීම. මේ නම්වා ගැනීම කියන්නේ සිතින්. ඒකයි අපිට. එහෙම නැත්නම් මේ අප ජෙමු බොහොම සිත කිනවන සිත අදවන අදවන යම් කිසි දෙයක් ඒ සචේතනික අචේතනික එහෙම දෙයක් දක්නට ලැබිලා හුදු ලෝභ මාත්‍රයක් Tamange සිතේ ඇති වෙනවා ඒ පිළිබඳ ආසාවක් ඇති වෙනවා ඒක අභිජ්ජා නෙවෙයි ඒක නෙමෙයි මෙතන අභිජ්ජා අභිජ්ජා කියන එක මේ තමාට වේවා කියන ඒ අදහස් ඒක අභිජ්ජාව. ඒ අභිජ්ජාව අයි වචනෙන් ක්‍රියාවට නොනැංගුවා. ඒක අකුසල කර්මපත. අකුසල කර්ම. සමහර විටක ඒක ක්‍රියාවට නංවන අවස්ථාවක්. සමහර විටක කයි සමහර විටක වචනේ. ඒ වචනයෙන් කියන්නට පුළුවන් ඒ ඒ අවිද්‍යාව කියන එක වචනයට කවනවා වචනයට ගන්වනවා ගන්වා කතා කරත් ඒ එහෙම නැත්නම් අත පය ආදී මේවා එහෙම නැත්නම් Tamange ශරීරෙහි අංග ප්‍රත්‍යංග ඇස ආදිය දිනවා ඇසින් කතා කරන්නත් පුළුවන් අන්න ඒ වගේ එහෙම අභිඥාව උපදින්නට ඒ එතකොට කය ක්‍රියාත්මක කය ක්‍රියාත්මක කියන්නේ කියන්නේ කාය විඤ්ඤාතියන්නේ ඒ කරේ අනභිජ්ජා අව්‍යාපාද සම්මාදිට්ඨි කියන ඒවත් ඒ කුසල කර්මපත් ඒ මන කර්ම කර්මපත. ඉතින් ඒවා කුසල් සිත් වලින් අර අකුසල් සිත් වලින්. ඉතින් කුසල් අකුසල් කියන මේ බෙහෙදයක් අප දැනගෙන තිබෙනවානේ. ඒ කුසල් කියන කොටසක් තිබෙනවා හින් කියන කොටසක්. හින් කියන්නේ කුසල්ම නෙවේ. කුසල් කියන්නේ පින්ම නොවේ. නමුත් කියත හැකි කුසල් කියන්නේ පිනුයි කියලා මක්නිසාද ඒ දෙකෙන්ම සැප ලබා දෙන බැරි. හැබැයි ප්‍රධාන කුසලෙහි ප්‍රධාන වැඩේ ක්‍රියාව කෘත්‍යේන අකුසල් නැති කිරීම. අකුසල් නැති කිරීමයි කුසලයට අයත් වැඩේ. පිනෙයි කියන එක ඊට වෙනස්. පිනෙන් කරන්නේ යහපත් ක්‍රියාවක් හොඳ ක්‍රියාවක් සිදු කරන හොඳ දෙයක් කරන දැන් දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන විත්‍යු කම්ම යා දස පින් පුණ්‍ය ක්‍රියාවන් දක්වන දස පින් කිරියවත කියලා අපි ඒවා ඉගෙනගෙන තිබෙනවා ඒ දස පුණ්‍ය ක්‍රියාවන් සිදු කිරීමේදී උපදනා සිත් කුසල් සිත්. ඒ සිත් වශයෙන් ගත්තම පින් සිත් කියලා කොටසකුයි කුසල් සිත් කියලා කොටසකුයි එහෙම වෙනම නැහැ. ඒ කුසල් සිත්මයි. නමුත් අර කුසලයේදී චේතනාවට වඩා චේතනාව නැතුව නෙමෙයි චේතනාව තමයි කර්මය කියලා ගන්න. කුසලයේදී විරතිය ඉස්මතු වෙනවා ප්‍රධානම. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. එනි කියනවා එතකොට ජීවිත දාණය දීම පිනක්. දැන් අපට පුළුවන් මේ මරන්නට ගෙන යන ගවයෙකුව නිදහස් කරගන්න. අපි ඒ කරන්නේ කුමක්ද? ඒ සතාට ජීවිත දාණය දෙනවා. ඒක පිනක්. අපි ඒ අකුසලයෙන් වැළකුණා නෙවෙයි අපි නෙවෙයි මරන්නේ. ඒක පින. දැන් අකුසලයෙන් වැළකීම කුසලයක්. ඒකයි එතන දක්වන්නේ. ඒ නිසානේ දස කුසල කර්මපත දක්වන තැනදී ප්‍රාණඝාතයෙන් වැළකීම ආනාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමීත්‍ත්‍යාචාරා වේරමණී විසාවාදා වේරමණී විසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. ඒවා කුසල. ඊළඟට දැනෙන්නේ අවස්ථා ඒක තමයි ප්‍රධාන එක. දැන් බොහෝ දෙනෙක් දැන් අනිත් අවස්ථාවලදී විරමණයට වඩා චේතනාව ඉස්මතු වෙනවා. දැන් අපි පන්සිල් ගන්නවා. තව ආජීව අෂ්ටමක සීලය ගන්න සමාදන් වෙනවා. එහෙම අවස්ථාවලදී අපි කියනවා අපි මෙයින් වළකිනවා. වළකින්නට අවස්ථාවක් යෙදුනේ නැහැ. නේ? යෙදුනේ නැහැ. එහෙම ඒ සමාදම් වූ අයම ඒ සම ඒ සමාදම් වීමත් කුසල් සිතක්. චේතනාව හොඳ නරක චේතනාවක් නෙවෙයි. මේකෙන් වැළකීමයි Tamanට තිබෙන්නේ. නමුත් එතන ප්‍රධානත්වයේ උසුලන ධර්මය විරතිය නෙවෙයි. ඒ වැලකීමට තිබෙන චේතනාවයි කියන්නේ. දැන් Tamanට ඇති වෙනවා අන ඇඟීමක් පහළ වෙනවා මේකෙන් මම වලකිනවා. නමුත් නියම වැලකීම ඒ අවස්ථාවක් දෙන්නට ඕනනේ. උදේ සමාදන් වන දවල් සමාදන් වන සවස සමාදන් වන කෙනෙක්. එහෙම නැත්නම් හැම තැනදීම පානාතිපාතා වීරමණී කියලා සමාදන් වෙනවා. එහෙම කෙනෙක් ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමට අවස්ථාවක්ම යෙදුණු කල්හි සමහර කෙනා විසකුරු සතා නාරං අත්නාරං කියලා මරන මර කෝ ප්‍රාණඝාතයෙන් වැළකීම පොතන සිදුවුණ වැළකීම ඒ ඒ වළකින බව එක විදිහක පරීක්ෂා කිරීමට පැමිණෙන අවස්ථාවක් තියෙනවා Taman බල කිනවද? දැන් සමහරුන්ගේ වැලකීම කොහොමද? කියන එක විතරයි. ඒ අවස්ථාවේදී ඕන එකක් කරනවා. ඊට පස්සේ සමාදන් වෙනවා. <laughs> ඒ සමහරු හිතනවා අපි ප්‍රත්‍යඥයි. එහෙමනේ හිතන්නේ. එහෙම කියනවා. ප්‍රත්‍යඥයි ඒ නිසා වැරදි සිදුවන්නට පුළුවන්. ප්‍රත්‍යඥ කෙනෙකුට වැරදි සිදු නොවි ඉන්නට බෑ. ඒ නිසා මේ ප්‍රත්‍යඥ දෝෂය නිසායි මේක කියලා වැරද්ද කරලා ඊළඟට සමාදාන. ඒ ඒක ඒතරම් විශස් එකක් නෙවෙයි. වැරදි වෙන්නට පුළුවන් තමයි. ඒ වුණත් උත්සාහය තිබෙන්නට ඕනේ කොහොමද? දිවි හිමියෙන්. දිවි හිමියෙන් දිවි යතක්. මේ වැරද්ද කරන්නේ නැtei. එහෙමයි ඒ සමාදානෙ දෙන්නට. ඒකයි උසස් සමාන. එතකොට ඒ තැනත්තාට එහෙම අවස්ථාවක් ලැබෙන කලින් සමහර විටක තමා රත්නා ඒ සීලය රැකගන්නට බාධාව වන්නට පුළුවන් තමන්ගේ හොඳම ඥාතිය ළඟම ඥාතිය බාධාව වන්න එහෙම අවස්ථා තියෙනවා මේ ඥාතියාව රැකගන්න ඥාතියාගේ වුමනාව නිසා තමා සමාදන් ශික්ෂාපදය කඩනවා කරනවානේ දැන් ඒ නිසානේ අපේ බණ පොතේ විසුද්ධි මාර්ගයේ එනවනේ සිල් රකින්න හැටි කියන්නේ අත්ති සීලං ඥාති පරියන්ත අත්ති සීලං යස පරියන්ත එනවනේ ඒ ලාභ පරියන් අත්ති සීලං ලාභ පරියන්ත ලාභයක් ලැබෙන අවස්ථාව ආවම මොන සීල්ද සීලය කැපකොට ලාභය ගන්නවා. අන්න ඒ ඒ නිසා මේ කුසල් කරනවයි කියන එක අමාරු. කුසලයේ. පින් කියන ඒවා කරනවා. නේ? ගංජා මුදල් අල්ලලා බන් දෙනවනේ. හරි. වකච්චත් කාර්යය. බන් දෙනවා. ඒ පින් කියන ඒවා කරත් හැකි. කුසල් කියන ඒවා බොහොම අමාරු. ඒ දැලකී. ඒ නිසා මේ කුසලය සීලයටයි සම්බන්ධ. ප්‍රධාන වශයෙන් සීලය. ඒකට සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම මේ කුසලයට ගැටෙනවානේ. නේ? සීල සමාධි ප්‍රඥා කුසලයට අදාළයි. සීලය දැන් කාමාවචර කුසල් සිත්. අපි ඒ ඒ අකුසලෙන් වළකිනවා. ඒ ඒ අවස්ථාවේදී වළකිනවා. ඒ කුසල් සිතෙන් කෙරෙන වැළකීම. සමාධිය චිත්ත සමාධිය උපදවා ගත්තම සිතේට කැවිලෙන නීවරණ ධර්මයන් නිසා යම් යම් වැරදි වලට වැටෙනවානේ එයින් වළකිනවානේ ඊළඟට ප්‍රඥාව ඒ ප්‍රඥාවෙන් උපදවා ගන්නා කුසලය ලෝකෝත්තර කුසලය සම්ඡේද වශයෙන්ම වළකිනවානේ විරතිය සම්ඡේද විරතිය විරමණයම සිදුවන්නේ ඒක කුසල පින් කියනවා දන් දීම පිනක් මොකද දන් දීම නිසා ඒ දෙන දාණය ඒ වස්තුවක් දෙන්නේ ඒ දීමෙන් ලබන තැනැත්තාට Taman යම් උපකාරයක් කරනවා ඒ කරන උපකාරය නිසා ඔහුට ලැබෙනවා දැන් අපි ආහාර පාන දන් දුන්නොත් ඒ හේතු කොටගෙන ඒ කාලය තුලදී ඒ ආහාරයෙන් ලැබෙන ප්‍රයෝජනය හැටියට ඔහුට ලැබෙන ඒවා තිබෙනවනේ නේ මොනවාද? ආයු. ඔව් ආයු. කියන්නේ ආයු වන්න සැප බල ප්‍රඥා කියලා කියනවනේ. මොකද ආයු කීවේ නොකා හිටියොත් මැරෙන්නට පුළුවන් නේ. දෙවියෙකුට නම් එක වේලක් කරදුනත් එක <laughs> මැරියන්. මිනිසෙකුට එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒක ආයු පාලනයට හේතුවක් නේ. ඒ එහෙමනේ එන්නේ. ප්‍රතිවීක්ෂාවේදී කියන්නේ ඒ විදිහනේ විමස්ස කායස්ස පිටියා යාපනාය. ඒ කයේ යැපීමට අවශ්‍ය දෙයක් ආහාර. ඒකත් වෙනවා. ඒ අනිත් එක ඒ දීම නිසා ඒ අනිත් තැනත්තා ලබන ඒ සප සම්පත් යමක් ලබනවානේ. ඒ තමන්ට එහි එහි ආනිසංස තමන්ට ලැබෙනවා. එහි ප්‍රයෝජනය අනුතුරු ආත්ම භාවයකදී නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දිව්‍යමය භූත මානුෂික භූත ඒ ඊට අනුරූප ආනිසංස ලබා ගන්නට පුළුවන්. දන් දී. ඒ නිසානේ ඒ පින කියන එක සැපයට කාරණා. සැපයට කියන්නේ ලැබෙන සැපවලට සුඛස්සේකන් අධිවචනං යදි දන් පුඤ්ඤා. කුසලය දුර්ගතයට යන්නේ සී නැති බව නිසා. ඒ කියන්නේ අකුසලයේ නිසා. ඒ සී නැති බවයි ඒකට හේතුව. ඊළඟට දුර්ගතියෙන් වූද ඇතැනි දුර්ගතියින්හි තමා කර තිබෙන තින්වල යම් යම් ඒ විපාක දිනානේ අර ප්‍රවෘත්ති විපාක මේ ප්‍රවෘත්ති විපාක ලැබෙනවා දැන් ප්‍රවෘත්ති විපාක ලැබෙන. ඒ පිළිවෙල ප්‍රවෘත්ති විපාක ලැබෙන. නම් සමන්ත සුගතියකට යන්නට බැරි වුණේ සීල නැතිකම. හේතු කොටක. එනිසා ඒක තේරුම් ගන්නට ඕන. දෙකෙහිදීම දැන් අපට අපට යම් යම් අවස්ථාවලදී උපදනා කුසල් සිත් වලදී තමයි අපි දන් දීම ආදී ඒ ක්‍රියාවන් සිදු කරන්නේ සතුන් මරීම ආදී ඒ බඳු අකුසලයන්ගෙන් වළකින්නේ සිත් වශයෙන් වෙනසක් නෑ නමුත් ඒ සිත්වල යෙදෙන ධර්මයන්ගේ වශයෙන් තිබෙනවා වෙනස්කම්. ඔය ආකාරයෙන් මේ අපුරුදු පව් කියන්නේ පාපය කියන්නේ සැපයෙන් සැපේ Tamanට ලබා නොදෙන පාප පව් කියන්නේ ඒකට අකුසලයේ කියන එක. පුණ්‍ය පාප ඒ වචන දෙක පාවිච්චි කර තිබෙනවානේ. ඒතකොට පින සැපත සැපතට හේතු කුසලය ඒ සැපයට හේතු වෙනවා. මේ දුකෙන් නිදහස් කිරීමට විභාග වන්නේ දැන් තවත් විදිහකින් බුදුරජාණන් වහන්සේ අර නිදිකණ්ඩ සූත්‍රයේදී වදාරා තිබෙනවා. ඒ දාන ආදී ඒ පින් නිදින් නිදේති පුරිසෝ ගම්භීරයෝද කන්තිකේ ආදි වශයෙන් දැක්වෙන ඒ එතන දාන ආදී පින්කම් ගැන කියනවා. ඒ පින්කම් ගැන සඳහන් කරලා උන්වහන්සේ වදාරනවා ඒ නිසා කෙනෙකුට ලබාගත හැකි සම්පත් අන්තිමටම දක්වනවා ලෞතර බුද්ධත්වය. ලෞතර බුද්ධත්වය චක්ක සම්පatti, චක්කවර්ති සම්පatti පසේ බුදු බව ඒ ලෞතර බුදුපත්. ලබා දෙනවා. ඉතින් ඒකට Taman අර කුසලයෙන් කෙරෙන සීලෙහි පිහිටන්නට. සීලෙහි නොපිහිටා කරන පින් පිටනවනේ. ඒව ඊතරම් උසස් පින් වෙන්නේ නැහැ. සීලෙහි නොපිහිටා. ඒ නිසා මේ සීල් සමාදන් කරවන්නේ යම් යම් පිනක් කරනකොට අර සීල් සමාදන් කරවන්නේ ඒ මොහොතේ Taman සීලවන්තයෙක් කරන්නේ. ඒ අදහස. කොහොම හරි ඉතින් ඒ කුසල් අකුසල් කියන මේ කර්ම තුන. කුසල කර්ම අකුසල කර්ම. එහෙමයි කර්ම පිළිබඳව දක්වන්නේ. ඉතින් ඒ කර්ම කතා. මට නෑ නෑ ඒක ඉතින් ඒ අවිද්‍යාව වෙන්නේ ඒක තමාට වේවා කියලා මේ අදහස ඇති කරගෙන උනවමනේ. දැන් Taman කැමති දෙයක් තිබේ නම් ඒ කැමැත්ත නිසා අයිතිකාරයාගෙන් ඉල්ලා ගන්න එක ඉල්ලන එක නෑ ඉතින් ඉල්ලන එක Tamanට නැති නිසා ඉල්ලන්නේ නේද? දැන් Tamanට නැති නිසා ඉල්ලන්නේ අනිත් එක ඒ ඉල්ලනකොට ලෝභය ඇති වෙන්නට පුළුවන් නෑ ලෝභය ඇති වෙන්නට පුළුවන් ලෝභය ඇති වෙන්නට පුළුවන් ඈ නෑ නෑ ඒකේ වරදක් නෑ. ඒක නෙමෙයි. ලෝභය තියෙන. ලෝභය තියෙනවා සමහර විටක හිතේන අඩරුව සලකන්නට පුළුවන් ලෝභයට නොඇති. ඒ එතකොට බොහෝ විට වැටෙනවා ලෝභය. ඒ ආශ්‍රාදයට නැවත නැවතත් කැමති වෙනවානේ. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් හැබැයි මේක බොහෝම මේ ඒ සමහර අවස්ථාවලදී ඒ කුසලයේ සහ අකුසලයේ කියන මේ දෙක වෙන් වෙලා තිබෙන්නේ ඉතා තුනී සීමාව. ඉතා තුනී එකකි. ඒ ඒ නිසා තමයි බොහෝ දෙනෙකුට මේ තමාට ඇති වූයේ අකුසලයක්ද කුසලයක්ද කියලා තෝරා බේරා ගන්නට බැහැ. බොහෝ විට තමාම අකුසලය ඉපදිලා තමා කුසලයක් ඉපදුණයි කියලා රැවටෙන්නට. එහෙම තත්ත්වයක්. ඈ නෑ ඒකට ඒකටයි ධර්මයේ හොඳට දැනගන්න. ධර්මයේ තාම හොඳට ඒකට ඒකට නුවණ හරියට තියෙනවා. නුවණනේ මේ ඔක්කොම කරන්නේ. මේ හොඳ නරක යහපත අයහපත ඇත්ත නැත්ත යුක්තිය අයුක්තිය ඒවා හරි හැටියට වෙන් කරගන්නට පුළුවන් නුවණ නුවණ දියුණු කරගන්න මේ අභිධර්මය අභිධර්මය ඉගෙනීමට කෙනෙකුට නුවණ ඕන නුවණ ඕනේ මොකද අභිධර්මය කියන්නේ වචන මාත්‍රයක් නෙවෙයිනේ වචන ටිකක් නෙවෙයි ඒ වචන වලින් කියවෙන යමක් පිටේ ඒ පිළිබඳ Tamanta තිබිය යුතුයි හරි නිශ්චිත බවක්. ඒ නිශ්චිත බව ඇතිවන්නේ නුවණ නිසා. එතකොට නුවණ උවමනා කරනවා ඒ ධර්මයේ ඉගෙන ගන්න. හරි හැටියට දැනගන්න. අනිත් එක ඒ ධර්මයේ ඉගෙනගෙන ඒ නැවත නැවත පරිශීලනය කරන විට ඒ ගැන නැවත නැවත සිතන විට Tamanta ඇතිවුණු නුවණ තව තවත් දියුණු වෙනවා, තියුණු වෙනවා. එහෙම එකක් අභිධර්මය. ඒ නිසායි සමහර එක අභිධර්මයට කැමති. එහෙම ඊයේ මට තිබුණා සාක් මේ කනකට කතාවට යාද. ඒ තැනදී ඉතින් මේ මිනිස්සුන්ගේ වුණාකට මගේ වුණාකට නෙමෙයි මගේ නමත ඉදිරියෙන් අභිධර්මාචාර්ය එහිදීය බුද්ධ දාසනාත. ඉතින් එතන කතා කරපු කීප දෙනෙක්ම මේ අභිධර්මය ගැනයි කියන්නේ. අභිධර්මය ගැන කීවේ අපිට ඔය අභිධර්මය විතරක්ම හිතා ගන්නවත් බෑ තේරුම් ගන්නවත් බෑ ආදී එහෙම කතා වෙන එකක් තමයි මූලාශ්‍රයේ වැඩ සිටි හාමුදුරුවෝ කීවේ ඒ මිනිසුන් හදන්නේ ඕන කරන ධර්මයේ කියන කොටස් දෙකක් ධර්මයේ හාමුදුරුවෝ කීවේ නැත්නම් උගත් නමක් තමයි මේ අපේ ධර්මයේ එනවා සදාචාරාත්මක කොටස. ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ ethics කියලා. ඒ සදාචාරාත්මක. අනිත් එක දර්ශනාත්මක කොටස. දර්ශන. ඒක මේ අභිධර්මයක් ඇතුළත් වන්නේ ඒ දර්ශනීය පැත්තටනේ. නමුත් ඒ අය කවුරුවත් තේරුම් ගන්නේ නැහැ. මේ අර සදාචාරාත්මක පැත්ත දියුණු කරන්නට අභිධර්මයෙන් ලැබෙන පිටුවහල කොයි තරම්ද කියන එක දන්න. ඒ මගේ කතාවලට ඉස්සෙල්ලා මම ඒ අය කතා කළේ මට පිළිතුරු දෙන්න තිබුණා. නමුත් උන් කතා කළේ මගේ කතාවට පස්සේ. ඒ ඒ සදාචාරාත්මකව පැත්ත දියුණුවන්නට අභිධර්මයෙන් ලැබෙන පිටුවහල කොයි තරම් මොකක්ද මේ වැරද්දක් කියන එක නරක දෙයක් කරනවා ඒ කොහොමද කළේ මොකෙන්ද කළේ නිකන් කළාද නෑ ඒකට සිතක් ඇති මේ සිත දිහා බලන්නට උගන්න ඉතින් මේක කොයි තරම් එකක්ද ඒක දන්නේ නෑ ඒ අයට බොහෝ විට තේරුම් ගන්නට බෑ අභිධර්මයේ ඒ නිසා මේ අභිධර්මයට විරුද්ධ හුඟක් දෙනෙක් කියන්නේ ඔවුන්ට මේක තේරුම් ගන්නට අමාරුයි අමාරුයි ඒ තරම් සියුම් දෙයක් එබැවින් නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජතුමාට ප්‍රකාශ කළේ මහරජා බුදුරජාණන් වහන්සේ ඉතා දුෂ්කර දෙයක් සිදු කළා මොකක්ද ඒ දුෂ්කර දෙය කෙනෙක් මේ මහා මුහුදේ අපි කියමු මේ ඉන්දියානු සාගරේ ඉන්දියන් සාගරෙහි වතුර ටිකක් අතට අරගෙන දෝතට අරගෙන ඒ වතුර බෙදනවා නම් විග්‍රහ කරනවා නම් මේ යමුනා ගඟේ වතුර මේ අචිරවතියෙහි වතුර මේ ගංගා නම් ගඟේ වතුර මේ මහී ගංගාවේ වතුර ආදි වශයෙන් මේ පෙරකුන්ට එහෙම බෙදා දක්වන්නට පුළුවන් එහෙම පුළුවන් කමක් ඇති වුණා ඒක අමාරු බැරි දෙයක් එහෙම ඊටත් වඩා දුෂ්කරය එක සිතක් කරේ ඒ සිතෙහි යෙදෙන මේ කස්තය, මේ වේදනාව, මේ සංඥාව, මේ චේතනාව, මේ ඒකාග්‍රතාව ආදී වශයෙන් මේ ධර්ම වෙන් කරලා තියෙනවා. ඉතින් වෙන් කරලා පෙන්වන පවණක් නෙවෙයිනේ. ඒ එක එක ධර්මයකදී තිබෙන తත්වය විදිහ. දැන් අපි නිදර්ශනයකට ගත්තා. රූප සංඛාම අසුර කතා කරන්න පුළුවන්. නිදර්ශනයකට ගත්තා. ලෝභයයි ලෝභයයි මෛත්‍රියයි මේ ලෝභයේ පිරෙනවා නොයේ ආකාර ලෝභය ඇතිදන හැටි ඒ ඒ වස්තුන්හි ලෝභය උපදින අයුරින් ඒ ලෝභයටම ලැබෙන නම් පිළ ලෝභයට වෙන වෙන නම් අපි පාවිච්චි කරනවා භාෂාවේ තිබෙනවා නේද නාම ඒ ලෝභයට පාවිච්චි කරනවා අභිරාගයේ ප්‍රේමයේ ආලයේ යාදි ඒකේ එකම නෙවෙයි ස්වභාවයේ ලෝභයේ වශයෙන් ධර්මයක් වශයෙන් ගත්තම ලෝභය තමයි ඒ ලෝභයේ ඇතිවන ආකාර නානත්වයක් ඒ පෙන්වන්නේ ඈ ඔය සමහර විටක ඡන්දයක් තියෙනවා ඒ කියන්නේ ලෝභයේ වශයෙන් ඡන්දය කියලා කියනවා වෙන එකක් ඒ දැන් ඔය කාම ඡන්ද කියන තැනදී ලෝභය තියෙනවා තණ්හාව. ඒ ඉතින් එහෙම නොයේ විසිතුරු කම් තිබෙන එකම ධර්මයක. ධර්මය. ඉතින් ඒ එකම තිබෙනවා මෛත්‍රිය කියන්නේ. දැන් මේ මෛත්‍රිය කියන එකටම පාවිච්චි කරන වචනයක් තිබෙනවානේ ඔය මේ වෙනත් ආගමිකයන්. ඒගොල්ලෝ පාවිච්či කරන්නේ නැහැ මේ මෛත්‍රිය කියලා. ඒගොල්ලෝ කියන්නේ ප්‍රේමය. අසල්වැසියාට ප්‍රේම කරනවා. ඒ ඒක මේ ඒ අය ඒ ප්‍රේමය කියන එක අරගෙන නෙවෙයි ඒ කියන්නේ. ඒ මෛත්‍රිය කියන තේරුම තමයි තියෙන්නේ. නේ? එහෙම නැත්නම් අර අර විදිහේ ඒ ඒ විදිහේ මේ තේරුවක් ගැන වචනයක් පාවිච්චි කරන එකක් නැහැ. එතන ප්‍රේම කරවේ කියන්නේ මෛත්‍රී කරව කියන එකට. ඒ අය දන්නේ මේ ප්‍රේම කියන වචනේ. ඒ මෛත්‍රිය කියන එක තමයි. නමුත් මෛත්‍රියයි ප්‍රේමයයි කියන එක බොහෝම වෙනස්කම් ඒ නිසා තමයි ඒ නිසායි දැන් රාග චරිතයේ රාග චරිතයේ චරිතත් බෙදෙනවානේ අප අතර ඒ නොයේ චරිතවත් අය සිටිනවා මේ ඒ කාරණේ හේතු කොටගෙන අපට අපි හරියට යුක්ති යුක්තව සලකනවා යුක්ති යුක්තව සලකනවා නම් කා කෙරෙහිවත් අපට ඇති කරගන්නට බෑ අමනාපය. නපුරු සිතක්. තරහව. මොකද කියන්නේ? නොයේ චරිතවත් අය මේ ලෝකෙහි සිටින්නේ. ඌ වරද කුමක්ද? ඒ තැනත්තා දැනගත්තේ නැහැ. ඒ සමාජයේ චරිතයෙහි පිරෙන ඒ උත්සන්නව පවත්නා වූ ඒ චරිත ගතිය පාලනය කරගන්න ඔහු දැනගත්තේ. ඒ වරද හේතු කොටගෙනයි ඒ චරිතය ඉස්මතු වෙලා එයින් කෙරෙන වැරදි කෙරෙන. වැරදි කෙරෙන. ඉතින් එහෙම වැරදි කෙරුණාම ඒ ඒක තේරුම් ගන්නට ඒ ධර්මයේ තියෙන වැරැද්ද. ඒ ධර්මයේ තියෙන වැරැද්ද. එහෙම නැතුව පුද්ගලයයි කියලා කවුද ගන්නට තියෙන්නේ? පුද්ගලයයි කියලා ගන්න කෙනෙක් නැහැ නේ. ඒ ධර්ම තත්වයේ තියෙන දෝෂය දකින්නට ඕනේ. ඉතින් ඒක තම තමන් එකිනෙක කෙනා දකින්නට ඕන. මේ දැන් තමා ගැන සැලකනවා. මා නරක කෙනෙක් වන්නේ කෙසේද? කොහොමද නරක කෙනෙක්? මගේ ශරීරයෙහි තිරෙන අඟපසඟ කුණු වෙලා වැටුණත් නරක කෙනෙක් වෙන්නේ නැහැ. සිත නිසායි මේ තත්ත්වය ඇතිවන්නේ. සිත නරක නම්. ඉතින් සිත හැමතිස්සෙම නරක නෑ කියන්නේ. හැමතිස්සේම නරක නැහැ. ඉතින් නරක ගතිවලට හොඳ හැටි ඉඩ දීලා ඒ தത്വයෙන් දියුණු වෙන්නට ඉඩ හැරියොත් එහෙම පුද්ගලයෙක් තමයි නරක කෙනෙක්. දැන් බලන්න නරක මිනිසුන් කියන ඒ අයගේ සමහර විටක දකින්නට ලැබෙන කොයි තරම් හොඳ ගති තිබෙනවද? කොයි තරම් ආත්ම පරිත්‍යාගයෙන් අන්නේකට පිහිටවන්නට ලෑස්ති වෙන මේ නරකය කියලා සැලකෙන මිනිසුන් ඉන්නවා. නරකේ එහෙම මිනිස්සු. ඉතින් ඒ ඒ මතුනේ මොකක්ද? ඒ මතුනේ එතනත්තාගේ හොඳ ගතියක්. ඉතින් ඒක කෙනෙකුට පුළුවන් නම් ඒකට පොහොර දාලා වර්ධනය කරන්න. අර නරක ගති දුරු කරගන්න. ඔහු කොයිතරම් හොඳ කෙනෙකු වේද? ඒක නෙමෙයි ධර්මයේ කියන්නේ. ධර්මයේ ඒකටයි. අපි කවුරු හොඳයි නෙවෙයි. අපි කවුරු නරකමත් ඒ හොඳ නරක කියන දෙකම අප තුල උතුම් වරින් වර ඊර්ෂ්‍යා ක්‍රෝධ මද මාන ආදී කොට ඇති ධර්ම අප තුල උපදී ඒ වගේම අප තුල ඇතැම් වෙලාවලදී ඒ අවස්ථාවලදී ඇති වෙනවා හොඳ ගති. ඒ නරක ගති තේරුම් ගන්නට අපිට වෙලා තිබෙන වරද කුමක්ද? ඒ නරක ගතියක් ඇති වුණා. අපි ඒක සලකන්නේ අපේ හොඳ ගැටුම. අන්න ඒ වරද අපට තරහ ගියත් තමාගේ තරහ යාම තමාගේ හොඳ ගැතියක්. ඒක හොඳ ගැතිය. අන්න එහෙම සැලකෙන ගැතිය. ඒ අන්න ඒකයි අපට තියෙන වරද. එහෙම නැත්නම් අපි එකිනෙක වෙනා පුරුදු වුණොත් අපට මේ අවස්ථාවලදී ඇතිවන්නා වූ ඒ සිත විග්‍රහ කොට බලන්න පුළුවන්කම. ඒ නිසා ඒ සිත ඇතිවීම නිසා මම උසස් තැනට ගියාද නැත්නම් හිතියට වඩා පහත් වුණා. එහෙම බලන්න පුළුවන්කම. අපිට පුළුවන් ක්‍රමයෙන් උසස් තැනට යන්න. ඒකටයි මේ ධර්මයේ ඕන කරන්නේ. ධර්මයේ කියන්නේ කුමක්ද? අභිධර්මයේ කියනකොට ඒකේ ධර්මයේ කියන එකට විශේෂ වචනයක් යොදලා තියෙනවා. අභි කියන උපසර්ගයක්. අපි ධර්මයේ කියන්නේ ඈ මම දන්නේ මොන කරුණද ඉතින්නේ ආ නෑ එහෙම වෙන්නත් පුළුවන් සමහරට මේ ධර්මයේ කියන්නේ ධර්මයට දෙන එක විග්‍රහයක් නිර්වචනයක් තමයි චතුසු අකායාදිසු වක්කදිත්තේසු අපතමානේ කත්තා ධාරේති ධම්මෝ සතර අපාය ආදී වූ දුක් දුක්ඛෙහි වැටෙන්නට නොදී ධර්ම බැවින් ධර්මයයි කිය. සතර අපාය ආදී වෘත දුක්ඛෙහි වැටෙන්නට නොදී ධර්ම බැවින් ධර්ම. ඉතින් බලන්න. ඒ ධර්මයේ නම් අප පිළිගෙන මේ පිළිපැදීමට යත්න දරන්නේ උත්සාහ කරන්නේ සතර අපායට යන බව සිදුවෙන්නට බෑ නේ සතර අපායට නොයන බවක් එයින් සිදු කරන්නේ. ඒ ධර්මය දැනගත්ත අප සමහර විටක මේ ධර්මයේම පෙරදරි කරගෙන අපායට යන වැඩ කරනවා නම් කොයිතරම් භයානකද? අපි